ලයි කවුරුත් දන්න පරිදි අපිට දෛනික කාලසටහනේ සඳහන් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් දැන් තියෙන්නේ. ඉතින් මේක ලොක්කලා ඒක දන්නේ නැති නිසා මම කර්මාවෙන් ආරාධනා කරන සිනා කෙසේ නමුත් සුදුසු ප්‍රශ්න ප්‍රකාශන කිවිචයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වභාවයෙන් ප්‍රශ්නක් වෙන එක් දැනට ලිඛිත විදිහට වෙච්ච ප්‍රශ්න අනුව සාකච්ඡා පවත්වමු ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට ලිඛිතව එකම පුද්ගලයෙකු තුළ කාලයෙන් කාලයට රාග චරිතයක්, ද්වේෂ චරිතයක්, මෝහ චරිතයක් වශයෙන් වෙනස් විය හැකිද? එසේ නැත්නම් මුළු ජීවිත කාලයම තුළම එකම චරිතයක් වශයෙන් හඳුන්වාද නැත්නම් එක් පුද්ගලයෙකු තුළ මේ සියල්ලම එකම චරිතයක තිබිය හැකිද? බුදුරජාණන් වහන්සේ සමහර ධර්ම දේශනා විවිධ චරිත වලට ගැළපෙන ලෙස දේශනා කර තිබේ. අපි කුමන චරිතයකට ආද්‍යයි දැනගන්නේ කෙසේද? කර්මාකර පහදා දෙන්න තිරුවන් සරණයි. ඔ මේක අපිට ඇත්තටම සූත්‍ර පිටකයේ කියලා බලනකොට ත්‍රිපිටකයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ අනිත්‍යතාවයට හොඳට ඉඩ දීලා තමයි කතා කරලා තියෙන්නේ. ඒක නිසා එකම පුද්ගලයෙක් විකටම රාග චරිතයක්, දෝෂ චරිතයක්, මොහ චරිතයක් කියනකට වඩා එක එක පුද්ගලයාගේ එක එක මේ කාලෙන් කාලයට වෙනස් වෙන ගතියක් තමයි වඩා ප්‍රකට වෙන්නේ. නමුත් ඔය ඉතිහාසගත චරිත ගත්තොත් ශාසනය ගොඩක් තනප්පිය වෙච්ච ඒ චරිතය මේ තාක්කල් අවුරුදු 2500 අපි නියෝජනය කරලා තියෙන්නේ ඒක රාගය පෙන්වන්න, ද්වේෂය පෙන්වන්න, මෝහය පෙන්වන්න. එතකොට අපි මේ පුද්ගලයා මේ චරිතයේ ඒ රාග නිර්දේශිත චරිතයක් වශයෙන් හඳුනා ගන්නවා. නමුත් ජීවිතේ එක ජවනිකාවක් තමයි එතනදි පෙන්වන්නේ. නමුත් මුළු ජීවිතේ පුරාම මේ පුද්ගලයා රාග චරිතයක් වුණාද, ද්වේෂ චරිතයක් වුණාද කියන එක ඒ තරම්ම පැහැදිලි නෑ. ඒක නිසා මේ සාමාන්‍ය වශයෙන් කියන්න පුළුවන් රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියන මේ තුන පිළිගිත චරිත උත්තර කර මේ වරින් වර වරින් වර වෙනස් වෙනවයි කියලා සමහර විටක සමහර විටක කියනවා ජීවිතේ පටන් ගන්න කාලේ රාග ගතිතරත් මධ්‍යම වයස පහු වෙනකොට ද්වේෂතරතරත් අවසාන කාලේ මොහේට කරනවා. දිගින් දිගට දිගින් දිගට ඒක චරිතයක් ඒ විදිහට තමයි යන්නේ කියලා. ඒ කියන්නේ මේ මෙහෙම කියනවා. පළවෙනි යුගය aesthetic feelings. aesthetic කියලා කියන්නේ సౌందర్యාත්මකයි. ඕන කෙනෙක්ගේ මුල් කාලේ ජීවිතේ సౌందర్యාත්මකයි. ඒ බුද්ධිලේ సౌందర్య දනවනවා. ඒ වගේම సౌందర్యයට කැමති වෙනවා. ඊට පස්සේ ඒකෙම අවසානයේ තමයි ජීලිවර වෙලා ඒ సౌందర్యාත්මක ජීවිතයේ එන යම් යම් පසුබෑම් නිසා මැදි වයසට එනකොට චරිත ලකුණක් හැදිලා ඒ මනුස්සයාට තේරෙන්න සිද්ධ වෙනවා විශේෂම ඔය එක්සිස්ටෙන්ෂලිසම් කියලා සාන්දෘෂ්ටික වාදයක් දර්ශනය තුළ ජනප්‍රිය වුණා. ගොඩක් අය බුද්ධ ආගමට බොහොම කිට්ටුයි. අය ඒකෙදී දක්වලා තියෙනවා පළවෙනි කාලේ බොහොම సౌందర్యාත්මකයි. ඒ නිසා අපි කාගෙත් හොඳින් දිනාගෙන සුන්දර මෛත්‍රී චරිතකින් පටන් අරගන්න. නමුත් ටික වෙලාවක් කරගෙන යනකොට තමයි දරුවෝ හම් වෙනකොට පෞල් ජීවිතවල පෙළඹෙනකොට ඒ පුද්ගලට ඒ సౌందර්ය නැත්තම් තමන්ගේ සුන්දර පැත්ත විතරක් ගරු කරන්න හම් වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ආශාවල් යම් යම් ප්‍රදේශයෙන් කැපකරන්න වෙනවා දැන් Taman දරුවන් ඉදිරියට හැදිරෙනකොට පන්තියේ ශිෂ්‍යයන් ඉදිරියට හැදිරෙනකොට අර Tamanට මනාපේ කරගන්න බැරි වෙනවා ඊට පස්සේ සදාචාරයක් ගන්න වෙනවා ජීවිතයේ යම් අවධියක අපි සදාචාරාත්මක වගකීමකට එනවා හැලසුණකමත් එක්ක මේ සදාචාරාත්මක වගකීම අපි ළඟට එනකොට අනිවාර්යයෙන්ම තාරාතිරම් මැනීමක් අපි ළඟට මෙයා සදාචාරයි මෙයා සදාචාර නෑ මම සදාචාර වෙන්න උත්සාහ කරා මට වැරදුනා නැත්නම් සදාචාර නැතිකම නිසා මට දඬුවම් විඳින්න උන ආදි වශයෙන් අර సౌందර්ය ජීවිතය අපිට පොඩ්ඩක් පැත්තක තියන්න වෙනම හරි වැරදි දෙක කියන උපමානෙ ගන්නකොට ඉතින් ඒ ඒ දාර්ශනිකයන් දෙල්ලා දීලා කියනවා මේක හැම කෙනාම කරන අකමැත්තක් අපි කැමැති ඇත්තටම දිගින් දිගට මේ සෙල්ලම් සෙල්ලම් ජීවිතය ගත කරන්න. නමුත් අපිට කරගන්න බැරි වෙනවා අර ඊගා પરම්පරාව නැත්නම් ශිෂ්‍ය પરම්පරාව හරි දක්වනවා. එතකොට මේ ගතිය තුල අර సౌందර්ය ගතිය సౌందర్యාත්මක ගතිය වෙනුවට ද්වේෂය ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. ඉතින් මේක දිගේ ගියාට පස්සේ දැන් අපි හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. ඒ හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරගෙන යන වෙලාවේදී අන්තිමට තේරෙන්න පටන් ගන්නවා හොඳ වුණත් දුකයි නරක වුණත් දුකයි. හොඳ උණයි කියලා ඔය කියන විදිහේ සිල්වන්ත උණයි කියලා ප්‍රධාන ලාභයක් ප්‍රධාන දුක සම්බන්ධයෙන් ජීවිත පැවැත්මේ දුක සම්බන්ධයෙන් ඇත්තටම කරන්නේ. ඒ වගේම අපි යම් ආකාරයකට ඒ පොතර නැතුණාට මේ සමත භාවනාවේ සමාධියක් ලබා ගත්තත් ඒ ඉන්න කාලය තුන අපි එකකින් බුද්ධියක් විඳලා ඒ සමාධිය නැතිවෙම ආයෙත් අර නරාවලටම තමයි වැඩේ. ඉතින් අන්තිමට සිද්ධ වෙනවා මේ බුද්ධලයට හොඳ නරක දෙක సౌందර්යයට අප කරලා ගත්ත මේ හොඳ නරක දෙකත් අවසානේ නෙවෙයි ඒ නිසා හොඳ නරක දෙක කැප කරලා සත්‍යයට යන්න සිද්ධ සත්‍යයට යනකොට සත්‍යයේ හොඳ නරක දෙක නැති වෙලා ඒකී භාවයකට සත්‍යයේ හොඳත් නැහැ නරකත් නැහැ සාධාරණත් නැහැ සසාධාරණත් නැහැ දෙකක් නැහැ එකයි තියෙන්නේ ඔය द्वේතාවය හරි වැරදි හොඳ වැරදි සભ્ય අසભ્ય ධාර්මික අධාර්මික සාධාරණ සාධාරණ සේරම තියෙන්නේ මේ හොඳ වෙන්න හදනකොට නැත්නම් මේ කියන සදාචාරය. නමුත් යම් කිසි කෙනෙක් ජීවිතේ හොඳට මුණ දුන්නොත් අපි සදාචාර උණයි කියලා දුකෙහි සංසාර දුකෙහි මොන්නම වෙනසක් නැති ඒක අන්තිමම අමාරු සත්‍යය තමයි පිළිගන්නේ. උගව දෙනෙක් මේ තත්ත්වයටපත් නැතුව මොහෙන් මැරිලා යනවා. අපි මෙච්චර සිල්වන්තුමා ඒත් අපිට කැන්සර්. එපා දරුවෝ කියන දේ අහන්නේ නැහැ. নানা ප්‍රකාර දේවල්. එහෙම නැත්නම් අපි මෙච්චර මිනිස්සුන්ට දන් දුන්නා ඒවල පොඩ්ඩක් හුඟුනොත් අපේ දෙය නැති වෙනවා. එහෙම නැත්නම් අපිට කවුරක්වත් දෙන්නේ නැහැ. මේ සත්‍ය වශයෙන් නෙමෙයි පිළිගන්නේ. මේක දුන්නා නම් මේක මට වෙන්න ඕනේ කියලා ද්වේතාවයෙන්ම තියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ තලසුණා වයසේදී හොඳ නරක දෙක ඉක්මවලා ගිය සත්‍යයක් ලෝකේ තියෙනවා. සත්‍යයේ තියෙන එකම දේ තමයි දෙකක් නැති. හොඳ වරක හරි වැරදි මංගල අමංගල ඒක නේද මේක තමයි කියනවා අන්තිමටම කුටිම කියනවා නම් සර්වඥන්සේ පහළ වෙනකන් කිසි කෙනෙක් ඒක හිතලවත් තිබුණේ නැහැ සර්වඥන් තමයි විපස්සනාවෙන් කියනවා මේ මේක ඉක්මවන්න පුළුවන් කම නැත්නම් මේ හොඳ නරක දෙක විනිවිද දකින්න පුළුවන් කම තියෙනවා ඉතින් ඒක දැනට පේන්න තියෙනවා කාදරත් පේනවා ඒ දෙයට සදාචාරා සදාචාරයේ යම් ආකාරයකට කීයක් කියලා හරි ගත්තත් මේ සදාචාරයේ ඉක්කොලගිය සත්‍ය බිනදී ගන්න අපි ලැස්ත. ඒ නිසා ජීවිතයේ අවසාන කාලේ මෝහයට තමයි යට වෙන්නේ. මට මම ආගමකට ධර්මයට විරුද්ධව කතා කරනව නෙවෙයි. සුනාමි ආපු වෙලාවේදී ඒ සුනාමියේදී සිල්වන්තයෝත් ගහගෙන ගියා කුසිල්වන්තයෝත් ගහගෙන ඒක පන්සලක හිටපු සිල් අරගෙන ඉඳලා දවසේ වසවස ගලදී මුළු පන්සලයි සිල්ලත්තු සේරම ගිහින් එල්ලුණයි කියලා මේ සුනාමි ඇති කරපු දෙවියන් වහන්සේ අනුකම්පා කළා නෑ. අපිට එහෙම කියන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒක නිසා මේ යම් කිසි කෙනෙක් අර සදාචාරය ඇතර సౌందර්යය කැප කරලා මේ රුචියල්ගේ කැප කරලා මේ සදාචාරය අරගත්තට පස්සේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ ජීවිතේ ප්‍රශ්නෙක විසඳෙයි කියලා. හැබැයි යම් කිසි ප්‍රමාණයක සමාජික මට්ටමේ ප්‍රශ්න විසඳීමක් වෙනවා අනුන් කෙරෙහි අනුකම්පාවක් දෙකක් ඇති වීම නිසා. ඉතින් තමන් කෙරෙහි ඒ අස්තුලෝක ධර්මයේ කම්පා නොවීමෙන් හොඳ තලතුණකම ඇති කළ වෙනවා. නමුත් ඒක නෙවෙයි අවසාන උත්තර. ඊට පස්සේ අපිට අලුත් පියවරක් කියන්න වෙනවා මේ මෝහය කපා හැරීම සඳහා සත්‍ය ලං කර ගැනීම සඳහා එතනදී මේ සදාචාරය කැප කරන්න වෙනවා. ඒක ඇඟෙන් ඇට ගන්නවා. භාවනා ජීවිතේ පුරාවට අපිට තියෙන ඕනෝක තමයි ඇයි මේ භාවනා කරන අපිට හිතවිලි පහළ එයි මේ භාවනා කරන අපිට වේදනයි. එයි මේ භාවනා කරන අපිට සද්දෙන් කරදර වෙනවා. එයි මේක භාවනාවට මෙච්චර උනන්දු වෙන අපිට භාවනා වැඩෙන්නේ නැත්තේ. කියලා අපි කවුදෝ එක මේ හේතුවක් යනවා. එහෙම හේතු කරන්න ආත්මයක් මේක නෑ. සංඛාර දෙවි කෙනෙක් බුදු දහමෙන් දුන්නේ නෑ. බුදු දහමදී කියන්නේ තියෙන්නේ මේ හරි කෙරුවත් වැරදි කෙරුවත් මේ පැමිණෙන දුක උඹට දරන්න පුළුවන් ඉච්ඡායි එකයි කියන්නේ. ඒ දැරීමට අපි කියන උපේක්ෂාව කියලා. නැත්තම් අස්තලෝක ධර්මේ කම්පාණ වීම කියලා. ඉතින් අපිට පුළුවන් බැරිද කියන්නේ ඉස්සෙල්ලා අපි කල්පනා කරන්නේ ඇයි මට මේ දුක ආවේ? මෙච්චර අනුන්ගේ රැපි දුක බලන කෙනා ඇයි මට මේ දුක ආවේ? නමුත් සර්වඥාන් වහන්සේ ආරාධංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා බුදු වුණාට පස්සේ ලෙඩ 12ක් තිබුණා. කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා, ඉසිකක්මක් තිබිලා තියෙනවා. ඒ ලෙඩ 12ක් ආවයි කියලා බලනම අපිට කුමන කතාවක්. අපි මේ කරලා තියෙන පින්කම් ටික සහ අපි ගැන තියාගෙන තියෙන අත්දැකීම් මිසක් අපි කොතැනද යන්න බැරි. අපාය ඕන වෙලාවක දොර ඇරලා තියෙනවා. අපි ඒක කියන්න කැමති නෑ මොකද අපි බොහොම අමාරුවෙන් අපි සදාචාරයේ සෞන්දර්ය අපේ රුචි අරුචිකම් අමතක කරලා අපි පුදුමාකාර විදිහට අපි හිල්ලක් නෝ නෙවෙයිද අපිට මේ ඉඳලා හිටලා අපි භාවනාත් කරනවා නෙවෙයිද? ඇයි මට? මට කැන්සර් එකක් ආවේ මොකද? ඉතින් ඒක නිසා බලනකොට ජීවිතයේ මුල් කාලේ අපි సౌందර්යය සහ රාගයට කැප කැප කරනවා. මැද යුගය ඒව හරිය නැති වෙච්චාම ඇතුළේ පැහැවෙන විදිහේ යුගය. මොන්ට කොච්චර කිව්වක්වත් මට කිව්ව එක එක්කත් නැහැ. දුජනනාද කිව්වා ඒ සාමාන්‍ය ඕනෙම දරුවෝ ඇති කරන දෙමව්පිය කෙනෙක් ඒ තමන් ඇති කරන දරුවන් තමන්ට කලකයි කියලා සාධාරණයින වැඩේ එහෙම හිතානින් එක ඒ වගේ මම මේ හම්බ කරපු වස්තුව මට මේ හදිස්සියකදී අමලයකදී පිහිට වෙයි කියලා. සර්වචනදී සඳහන් කරනවා පුතානත්ති ධනම්මත්ති ඉතිබාලෝ යන්නේ. අත්තයි අත්ත නෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මට පුතු ඉන්නවයි කියලා නැට ධනිය තියෙනවායි කියලා හරියට දුක් ගන්න. ඒ දරුවෝ මේ අනිත් දරුවෝ වගේ බෑ බොහොම සදාචාරයෙන් ඉන්නේ. අපේ කුසිරි පාත් ගන්නවල හරියට දුක් ගන්න. ඉතින් මට මේ වස්තුව තියෙනවායි කියලා ඒ වස්තුව ආවට ගියාට බීගම් කළ බෑ පරිහාර පිටිපස්සින් තෝරන කියලා මේ දෙක තමයි අපි ධනිය සහ වස්තුව තියෙන දෙක තමයි අපිට මේ අමලියකදී කරකදී පිහිට වෙන්න අපි කරගෙන යන නිසා ඒ දේ ඒ වස්තුව සහ දරුවන් වෙනුවෙන් අපි නොවිඳින දුකක් නැහැ. ඕනම දෙයක් අප කරන්න බෑ. එහෙම කෙරුවට පුතාමත්‍ය ධනම්මත්‍ය මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා ඉති බාලෝ විහන්නේ මේ මෝඩ බාල තකතිරු ජනතාව වෙහෙරද. මම කියප එක නෙවෙයි ධනවදේ දින ගන්න. කියලා තියෙනවානේ. අත්තයි අත්ත නෝනාති. උඹට උඹවත් නැතිකොට මොන දරුවෝද මොන වස්තුවද කියලා. ඉතින් ඒකට මේක මේ ආර්ථික න්‍යායට විරුද්ධ යමක් මෙතන. සමාජික ධර්ම වලට විරුද්ධ යමක් මෙතන තියෙනවා. දේශපාලනඥයෝ කියන කතාවල් වලට විරුද්ධ යමක් මේකේ තියෙනවා. ඉතින් නිසා බුදුරජාන් වහන්සේ මේ අභිවෘද්ධියට විරසක වෙච්ච එහෙම නැත්නම් සල්ලි හම්බ කිරීමට විරසක වෙච්ච මේ පෞල් ජීවිතවලට විරසක වෙච්ච කතාවක් වගේ කතා කරනවා. පේන තියෙන කිසි හොබුවක් නැහැ. කිසි දෙයක් නැති කතාවක්. නමුත් බුදුන්සේ දෙන නිදර්ශන කාරණා තමයි උඹට උඹවත් නැතිකොට මම මටත් නැතිකොට මගේ දරුවෝ කියන එක මොන තරම් ආසේ අඩු මාලිගාවක්. මගේ වස්තුව කියන එක මොන තරම් ආසේ අඩු මාලිගාවක්ද කවදද උවෙන් අපිට පිටක් ඒක නිසා හරි අමාරුයි මේක පොදුවේ විකුණන්න අමාරුයි පොලේ දාලා මේ බුද්ධ ධර්ම කියන්නේ. ඉකිනේ නැහැ. ඉකිනේ සදාචාර කරනවා. විකිනේ සද්ද මේ සමාධි පැත්ත. නමුත් ප්‍රඥා පැත්තට එනකොට ඒක විකුණන්න තියා තමන්ටත් දිරව ගන්න. නමුත් සබතනාංශය කියන්නේ මම මේ තුන්කල් දැකලා සියලු දේ දැකලායි මම මේ කතා කරන්නේ. එහෙම කියන දෙයක් නැත්නම් මොකද නදාපවතින දෙන්නේ. ඒ නිසා අවසාන කාලයේ වෙන සංසාරගත සත්‍යයගේ අත්‍යවශ්‍ය අංකය තමයි මෝහේ නැත්නම් අලු ජීවිතය ලැබෙන්නේ. මොහේට හම්බෙන ප්‍රතිඵලය තමයි තව ජීවිතය. තව සංසාරෙ දිගට යන්නේ. ඒ මොහේ දුරු කරා නම් ඒකම ඉවරයි. ඒ නිසා එක චරිතයක් තුළ මේ තුනම කොට නැගිනවා කියලා වගේ කාලානුරූපව පෙන්වන්න පුළුවන්. මොකද සමහර චැත්තෝ ඉන්නවා ඒ රාගය නිසාම චරිත කෙලසගෙන අනුන්ට වද දීගෙන, තමන්ට වද දීගෙන යන රාගාධික චරිත නැතුව නෙවෙයි, ද්වේෂාධික චරිත නැතුව නෙවෙයි, මෝහාධික චරිත නැතුව නෙවෙයි. නමුත් මේ වගේ කෙනෙක් එක්ක එහෙම ස්ථිර බැඳිච්ච ගතියක් මේ අනිත්‍යතාව කියන සංඥාවත් එක්ක යන්නේ නැහැ. ඒ නිසා මේක වෙනස් වෙනවා කියන එක තමයි ගන්න තියෙන නමුත් විසුද්ධි මාර්ගය රචනා කරන යුගයේ එනකොට මේකේ අමුතු විදිහකට පෙන්ලා දීලා තිබුණා ඒ ගුරුවරයා හොඳටම දැනගන්න ඕන කර්මස්ථාන දෙන ශිෂ්‍යයා රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මොහ චරිතයක්ද ඒ අනුව කමටහන් දිය යුතුයි කියපු නිසා මේක ලොකු গুপ্তතාවයට ගියා මේ ගුරුවරයා ගාව මීටරයක් ඇති. ඒකට දැම්මට පස්සේ මේක අහුවෙන්න ඕන. ඉතින් ඒක නිසා මට දැන් අහුවෙච්ච ගුරුරයා වැරදි නැත්නම් ගුරුරේ මීටරක වැරදි. ඉතින් ඒක නිසා භාවනා හරියන්නේ. ඉතින් මේක දැනට ගුරුමේ බොහොම ප්‍රචලිත ක්‍රමයක් ගුරුමේ අභිධර්මයේ හරියට අදහනවා හැම ගුරුවරයෙකුටම අනුන්ගේ හිත කියවන්න පුළුවන් කියලා වගේ නැත්නම් හැසිරීමේ චරිත හඳුනනවා කියන එක ඒක ප්‍රචලිත මතයක්. ඒ නිසා ගුරුවෙක් ඉදිරියට යන්නේ මරන්න ඉන්න හරකෙක් ඒ ගාලට ඇදගෙන යනවා වගේ දැන් ඉතින් එළියට යනකොට දැන් මාව අහුවෙලා. ඒ කියන මතය තමයි තියෙන්නේ. නමුත් ඒක ඉච්චර මම හිතන ප්‍රඥාව කරන්නේ. ගුරුවරට ගෙස් කරන්න බැරි නෑ. ගෙස් කරන්න පුළුවන්. නමුත් කවදා හරි ගුරුවරයා දක්ෂ වෙන්නේ ඒ ශිෂ්‍යයාටම ගෙස් කරගන්න පුළුවන් තත්ත්වය බාර දෙන්න. මේ මේ ගති තියෙනවනම් උඹ මේ චරිතෙ දෙන්න ඇති නේද? මම දෙන්නම් පොඩි ක්ලූ එකක්. චෙක් කරලා බලන්න. නමුත් දෙන්නම වරදිනවා මොකද චරිතේ මාරු වෙනවා. ඉතින්මර මාරු වෙනවා. ඉතින් ඒක නිසා දවසේ ගත්තත් උදේ එකක්, දවල් එකක් හැන්දෑවේ. ඉතින් ඒක නෙවෙයි අහන්නේ මේ ප්‍රශ්නේ ඊගාවට අහන ප්‍රශ්නයක්. අපි කොමන්තරිකට මේ ආයත දැනගන්නේ කෙසේද කියලා. ඒක ගුණනගල කියන ව්‍යාකරණ වැරදි. අපි කියන වචනයත් එක්ක චරිත ලකුණු ගන්න බෑ මම කියන වැරදි. භාවයෙන් මේකට උත්තර දෙන්න බෑ නමුත් ඉදිරියට තියෙන සාමාන්‍ය ස්වභාවය අපි කොමන චරිතයකට ආයද්දයි දැනගන්නේ කියලා. එනේ මම මම කොමන චරිතයකට ආයද්ද කියලා දැන ගැනීම නම් වැදගත් වෙනවා. මොකද හේතුව මම කියන්නේ කවුද කියලා දැනෙන්නේ නැතුව අපිට ප්‍රශ්න විසඳ බැහැ. ඉතින් ඒක නිසා හොඳම ලකුණ තමයි තමන්ගේ චරිත ලකුණ දැනගන්න. ඒ භාවනා කරගෙන යනකොට තමන්ට ඉදිරිපත් වෙන බාධක වලින් තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහොමද චරිතය. භවනා කරන යනකොට මොන වගේ බාධාවල් ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කරලා තියෙන නොදන්නා කෙනා බාධාවල් එනකොට ඒක වැරද්දක් කියලා ඒක මකන්න හදනවා. වැරද්ද බාධාවට වෛර කරනවා. බාධාවට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරන තාක්කල් අපිට ඒ චරිතය හඳුනා ගැනීමේ කියන වටාව නැති. ඒක නිසා සමත භාවනාව සහ විපස්සනා භාවනාව දෙකේ ප්‍රධාන වෙනසක් තියෙනවා. සමත භාවනාවේදී අදාළ සප්පාය කර්ම සලසා දීමේ බාධා නොවන තත්ත්වයටයි භාවනාව පටන් ගන්නේ. හොඳ ගෝචර සප්පාය තියෙන්න ඕනේ, මේ ආහාර ලැබෙන්න ඕනේ, ශබ්ද නැති වෙන්න ඕනේ, හොඳ ගුරුවරයෙක් ලැබෙන්න ඕනේ. මේ මූලික පසුබිම් තත්ත්ව සමථය සඳහා අවශ්‍යයි. නැත්නම් සමාධිය සඳහා අවශ්‍යයි. ඒක හෙල්ලිච්ච කවකර සමාධිය සම්පූර්ණයෙන්ම කැඩලා. ඒක නිසා ඒක කෙරෙන්නේ මම කෘත්‍රිම පරිසරයක. සමාධිය ඇති වෙන්නේ මේ යම් කිසි පරිසරයක කුසුම භාවය ඇති කරනවා. ඇත්තට මේ භාවනා මධ්‍යස්ථාන කියන දේවල් ලෝකේ පහළින්නේ මේ සමාධි භාවනාව සඳහා. විපස්සනාව සඳහා මේ සමාධි භාවනා ක්‍රමය සමාධි භාවනා මධ්‍යස්ථාන ටික කාලයකට බොහොම සුවේලන මොකද අන්තිමට අපි පුරුදු වෙන්න ඕනේ දිනදා ජීවිතය ගත කරන ගමන් මේ සමාධිය ගන්න කොහොමද ප්‍රඥාව ගන්න කොහොමද කියන්නේ. ඉතින් ඒක නිසා විපස්සනාවේදී සමතී තියෙන වෙනස තමයි සමතීයේදී බාධක ධර්ම අයින් කරගෙන අරමුණම නැවත නැවත මතු කර ගැනීමේ ප්‍රයත්නය නිසා බාධක ධර්ම කෙරේ ද්වේෂ නොදකින්න නොපතන්න ගත හැකියක් වෙනවා. විපස්සනාවේදී මුලදී විපස්සනා සමාධිය ඇති වෙනකන් ඒ උපදේශය ටිකක් අනුගමනය කර. පටන් ගන්නකොට ඒ හොඳ වාතාවරණය දීලා යම් ප්‍රමාණික සතිය ඇති වුණාට පස්සේ යම් ප්‍රමාණික සමාධිය ඇති වුණාට පස්සේ ඒ බාධාවන්ගේ ප්‍රතික්‍රියා නොකිරීම ප්‍රතික්ෂේප නොකිරීමට ඇති හැකියාව බැලිල්ලෙන් තමයි අපේ දැරීමේ ශක්තිය අපි වැඩි කරන්න බලන්නේ. අපි අස්තලෝක ධර්මයට කම්පා නොවන ශක්තිය ඇති කරගන්න බලන්නේ. ඒක නිසා සමත විදර්ශනා සමත භාවනා කරන යෝගාවචරයට වැඩිය විපස්සනා කරන යෝගාවචරයට තමන් මොන වගේ චරිතයක දැක්කසිසෙන් මේ වෙලාවේ හිතේ පහට මොකද කියන්නේ. මේ දැක ගන්න අවස්ථාව වැඩි. නමුත් නිතරම මේක වෙනස් වෙන නිසා ස්ථිර අදහසකට එන්නේ. මේ වෙලාවේ මෙහෙමයි ඊගා වෙලාවේ වෙන වෙලාවක එන්නවා. මේ මේ සර්වචනන්සේ සඳහන් කරලා තියෙන්නේ නීවරණ පහට උපමා පහක් දීලා තියෙනවා. රාගය දක්වලා තියෙන්නේ වතුර භාජනයක් වර්ණ ගන්නවා. විචිත්‍ර වර්ණ ගන්නවා. එතකොට ඒ වතුර භාජනය අඩිය පේන්නේ. දෝය පිරිසුදු ගඳක් නැති පාටක් නැති රසක් නැති හැඩයක් නැති වතුර තමයි හොඳ වතුර. ඒ වතුර ව්‍යාජනයකට දැම්මහම දවක පොකුණක එකතු වෙච්චාම අඩිය පේ. ඒ වගේම වතුරට ඉබිච්චාම මූණ පේ. ඒක තමයි වතුරේ තියෙන පිළිබිඹු කරන ගතිය සහ හරහා දකින්න ගතිය. නීවරණයකින් අපේ රාග චරිතයක්න රාගයම තුනයි කියලා කියන්නේ මේ වර්ණේ පාට වතුර පාරව ගැනීම. එතකොට යඹුරු පේන්නේ නැහැ. ද්වේෂ චරිතේ පෙන්වන්නේ පැහැෙන වතුරක්. කුචු කුචු කුචු කුචු දාලා පැහැෙන වතුරේ මතු පිට සමතලියකුත් නැහැ අඩිය පේන්නේ. එතකොට තීන මිද්දය නිදිමත ඒක පෙන්වන්නේ පාසි වලින් වැහිලා ගිය වතුර පාරක්. වතුර තාවක් තියෙනවා. කාලයකට පාවිච්චි කළා නෑ ඒ නිසා ඒක පෙඳ පාසි වලින් උඩ තට්ටු වැහිලා කන පිටියක් වගේ පේනවා. වතුර බව පේන්නේ මට්ටම තියෙනවා නමුත් පාසි වල මට්ටම අඩිය පේන්නේ නැහැ. ඊට පස්සේ උද්දච්ච කුච්ච ඇවිසිච්ච හිත පෙන්වන්නේ වතුරට සුලිසුණක් නිසා නිතරම උඩ වැලි ගන්නවා. ඇවිස්සලා තියෙන. එතකොටත් අඩිය පේන්නේ නැහැ, මතුපේ පේන්නේ නැහැ. ඡායාව පේන්නේ නැහැ. එතකොට විචිකිච්ඡා චරිතය පෙන්වන්නේ සම්පූර්ණ මඩ බර වෙච්ච. මඩ වැටලා බර වෙච්ච. ඉතින් පිළිදෙඩ එතකොට බලනකොට අපි භාවනා කරගෙන යනකොට අපේ චිත්ත tattwය රාගයක් නැති වෙනකොට, ද්වේෂයක් නැති වෙනකොට වතුරකට පාට වෙනස් වෙනවා වගේ වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒක මොන මොන තාලෙන් මොන මොන තාලෙට මාරු වෙනවද කියන එකට අපි මුතු අවදිභාවයකින් මේක අදහා වටහා ගන්න අවදිභාවයකින් ගත කරොත් එන සෑම බාධකයකින්ම මම ඒ වෙලාවේ මොකෙද්ද කියන්නේ රාගයට යට වෙච්ච කෙනෙක්ද ද්වේෂයට යට වෙච්ච කෙනෙක්ද මෝහයට යට කෙනෙක්ද කියලා අල්ලගන්න. ඒක හුඟෝ වෙලාවට කෙරෙන්නේ රාගයක් හිතට මතුවෙච්චාම ඒ රාගයේ දිහා බැලීම අකුසලයක් කියන වගේ හැඟීමක් තමයි සම්ප්‍රදාන කුල බෞද්ධයගාව තමලක ද්වේෂයක් තියෙන ටික වහව පීලා දැමිය යුතු මිසක් ඒ ද්වේෂයේ මුලැමැදාග දැකීම අසත්පුරුෂකමක් වදිනවා පිළිපෙළ. ඒ වගේම නිදිමතක් ආවට පස්සේ ඒක ලැජ්ජාවට කාරණාවක් මිස නිදිමත එන්න හේතුව කොහොමද නිදිමත ආපුවාම කොහොමද ගියාම කොහොමද කියලා බැලිල්ලක් අපි පරිශයෙන් ලක් කරන්නේ ඒක භවනාවට අදාළ නෑ. ඒක ඇවිසිච්ච හිත. මේ හිතින් නෑ හිත භවනා හිතින් නෑ හිතවිලි. දැන් සද්ද වේදනා. මේක මගේ හිතමයි නෙමෙයි. අපි උත්සාහ කරන්නේ ඉක්මනට මේක නැති කරලා දෙන්න. මේ බුද්ධච්ච කතිය නැති කරලා දෙන්න කියලා ඉල්ලනවා. මේ සර්වචනාදීගෝය මේ සතර සත්‍යපට්ඨාන සත්‍යපට්ඨාන අන්තිම ධර්මානුපස්සනාවට යනකොට උන්වහන්සේ එක එක නීවරණයක් භාවනාවෙන් අල්ලන හැටි නැත්නම් භාවනා කරන හැටි පෙන්වනකොට නීවරණ ධර්ම කියන නම පාවිච්චි කරනවා. නීවරණ කියන්නේ කෙලෙසයක් නෙවෙයි ඒක ධර්මයක්. උපන්නාන සම්තං වා අජ්ජත්තං උද්දච්ච කුච්ච සම්තිමේ අජ්ජත්තං උද්දච්ච කුච්චන්ති පජානා යන්තිකොට භාවනා කරන හිත සැලිලා ඇවිස්සලා නිකන් මීනරි පොඩියක් ඇවිස්සලා ගියා වගේ දැනෙනවනම් ඒ කියන්නේ දැනට මගේ චිත්තසංතානයේ උද්දච්ච කුච්ච ඇවිසිච්ච ගතිය තියෙනවනම් ඒ තියෙන බව දැන ගන්නවා මිසක් ආ දුරු කරපන් කියලා කතාවක් එතන ඒකට අසංතං වාගේ අජත්තං උජ්ජච්ච කුක්කුච්චං නත්තිමේ අජත්තං උජ්ජච්ච කුක්කුච්චං පදානාති. නැත්නම් දැන් රාගයක් තියෙනවා නම් ඉතින් කියනවා මගේ හිතේ උද්දච්ච කුක්කුච්චේ නැහැ. ඒක රාග හිත ඒක දෙන එක. ඒකෝර රාගයෙන් මම සතුට වෙන්න පුළුවන්. තද උද්දච්ච කාර්ය කරන දැන් මගේ හිතේ තියෙන වෙන දෙයක්. එතකොට වෙන දෙයක් කියලා දැනගැනීමත් උද්දච්චේ නැති බව දැනගැනීම සම්බන්ධයි. ඊට පස්සේ ඉපදුනා වූ උද්දච්ච කුක්කුච්චේ පහ වෙලා යනවනම් වැඩි වෙනවා නම් අඩු වෙනවා නම් ඒ ඒ බව දැනගන්නවා මිසක කිසිම තැනක ඒක කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් ඒක නිසා නමුත් මෙතෙන්ද යනකොට කායනුපසන වේදනානුපසන චිත්තානුපසන හොඳට පුහුණු කරලා භාවනාවේ හොඳ සත්‍යයක් සමාධියක් ඇතුව ගියත් මේ නීවරණ එනවා කියලා එකක් කියනවා. දෙක ආවට පස්සේ ඒවත් එක හැප්පෙන්න එපා. නීවරණයගේ හැඩය දැනගැනීමෙන් බොහෝ විට අපේ හිතට බලපාන්නේ කාමරාගයද, ව්‍යාපාදයේ, තීන මිදේ, උද්දච්ච චිකිත්සාදි කියලා දැනගන්නා සුළුව. ගත කිරීම තමයි අපි මෙතෙක් කල නොකරපු දේ. අපි කියුවේ මේක එනකොට මොකක්ද හරි. නිසා අපි ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ මුන්නම ලෙඩක්වත් තමන් ළඟට එනකොට රෝගේ දැනෙච්ච ගමන් ප්‍රතිකර්ම කරන්න යන්නේ. ඕක ලක්ෂණ පොඩ්ඩක් මට වෙනකන් ඉන්නේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද? ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක මෙහෙතෙන් ලඩක් එනවා. ඒක කාට කරන්නද කරන්නේ? විද්‍යුත් මාර්ගයේ සඳහන් කරලා තියෙනවා බේසජ්‍ය සමුක්තික රෝගෝ විය අතකිච්චෝ. අපිට දැන් වෙලා තියෙන්නේ අපි කියනවා සහග චරිතයක් තියෙනවා නසුබෝඩයි. ද්වේෂ චරිතයක් තියෙනවා නම් මෛත්‍රී කරන්නේ. මෝහ චරිතයක් තියෙනවා නම් මරණ මුස්කල ගන්න. ඒ විදිහට එක එක විදිහට තියෙනවා. අපි දැන් රෝගේ අඳුර ගන්නත් ඉස්සෙල්ලා මේකක් දානවා. මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්නවා. මම ද්වේෂ චරිතයක් කියලා මම තීන්දුව කරනවා. එහෙම නැත්නම් මම මෝහ චරිතයක් කියලා මම තීන්දුව කරගන්න. නමුත් මේ නිර්ණය වැරදිනා. රෝග නිර්ණය වැරදිනා ඒ දීපු බෙහෙත අදාළ බෙහෙත නොවන නිසා වෙන මොන වෙන විදිහේ රිපකෂන් සෙන්දීද ඒක තමයි අද වෛද්‍ය විද්‍යාවේදී ප්‍රධානම තියෙන බාධාව දැන්න වෙලා තියෙන්නේ හැම කෙනාම ඒ ඔක්කොම වෙද්දු වෙලා දැන්. මොනවා වෙන්නත් ඉස්සෙල්ලා පැන්ඩෝල් පෙට්ටක් ගන්න එක, බ්ලූපන් පෙට්ටක් ගන්න එක, ඒකේ ගාණක් නැහැ දැන්. අන්තිමට අරගෙන ඉවරලා බලනකොට දැන් කියනවා පැන්ඩෝල් පෙට්ටි 31ක් එකවර ගත්තොත් මහරජිකයි. නිසා දවස් 4කට වැඩි පැන්ඩෝල් එක දිගට ගන්න එපා. මොකද ඒකෙන් එනවා විශාල සනීප කරන්න බැරි ලෙඩක්. දැන් කට්ටිය කරන්නේ පැන නැයින් ගන්නවා පැන දෝන කරනවා. රෙඩිකල් යන්නේ නැහැ. එහෙම නැත්නම් මොන හරි කක්කමක් ආවම බ්‍රූගන් පෙට්ටක්, පිටිටන් පෙට්ටක්. මේ අරගත්තට පස්සේ දක්ෂ වෛද්‍යවරයෙකුටවත් කොහොමදක්වත් අල්ලන්න බැරි වෙනවා මොකද්ද? තත්ත්වය. ඒ නිසා මේ භාවනා ගොඩක් පැතිරුණාට පස්සේ මේ වගේ අවුලකුත් එනවා. මොකද තමන්ම ඕවර් ද කවුන්ටර් බෙහෙත් වගේ අරගෙන මේ prescription drugs පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකාරවත් අල්ලන්න. මොකද හේතුව රෝග ලක්ෂණ එන්නේ ඉස්සෙල්ල පැනලා උත්තර දෙන්න ආවේ. ඒ නිසා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙනමයි කියන අදහස කරන්නේ මොකා ආවත් ඒ තරම් කඩාපනින්න යන්නේ රාගය ආවත්, ද්වේෂය ආවත්, මොහය ආවත් එන හැටිය. එයාගේ ස්වභාවය දැකගන්න පොඩ පමණයි. ඉතින් මේ ඉවසීම සමහර විට වෛද්‍ය විද්‍යාව කියනවා මුලින්ම රෝගේ අල්ලගත්තාම ඇත්තටම සනීප කරන්න දෙවිසිය නිසා අපි ළඟට එනකොට පමා වෙන්න එපයි කියලා කියනවා. නමුත් මෙතන මේ පමාවෙන් අපේ තියෙන හොඳ නිරීක්ෂණයක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා දැනගන්න. අන්න එහෙම වෙන්නේ නැතුව මේ චරිත ලක්ෂණ අඳුරගන්න අමාරුයි. ඒසක් කියන්න තියෙන්නේ අපි දැන් චරිත ලක්ෂණ හඳුනා ගැනීමට විරුද්ධවයි කටයුතු කරන්නේ. ඒ අපේ ගතිය පහළ වෙනකොටම අපි මකන්නල්. ඒ නිසා ඒ අර නිල්ලම ඉන්න කාලේ දොරේ ගහලා තිබුණා කාටුන් එකක්. ඒක ලියලා දෙනවා කවදා හරි භාවනාදී ඔබ දැක්කොත් ඔබේ ප්‍රകൃතිය ඔබ දුවයි භූතේ දැක්කයි. මේ ප්‍රകൃතිය ඒ තරම්ම කැත. ඒ තරම්ම භූතේ. අපිව දකින විදිය සුද්ධ චරිතයක් නෙවෙයි කියන්නේ. ඉන්න සංසාරේ මෙච්චර දිගට කක කක යන්නේ. අපි ඒක දකින්න කැමති නැහැ. අපි ඒ වෙනකොට බාහරොද්දේශාංගේ චරිතයක් හරි අල්ලකන්න හරි මොකක් හරි චරිතයක් රඟපාන එකක් රඟපාන තියාගෙන ඉන්නවා මොකද අපි එක කැත බව දන්නවා අය කාගෙරි ලස්සන රූපයක් අරගෙන ළඟ තියාගෙන ඉන්නවා මේක නොදකින් අරක දැක දැක භාවනාදී ඔච්චරමයි භාවනාදී ප්‍රകൃතින හැම වෙලාවකටම පස්ස ගන්නවා ඇයි මට මේක වෙන්නේ කියලා භාවන එච්චර කල් යන්නේ ප්‍රകൃතිය දෙන්න ඉතින් දුරු වේලාවකින් වේදනාව දෙනවා ඒක කවුරු හරි කැහැලා හරි සද්දයක් දෙනවා නිකන් යන්නේ ඉතිවිලි තෝය තරම් එනවා ඉතින් අපි කියන්නේ ඒක මකල භාවනා කරන්න දෙන්නේ කියලා කවදාකවත් මොකට ඉගෙන දාන කරා. ඉතිවිලින් නැත්තම් සද්ද නැත්තම් බේරෙන්නත් මොක්ටි. ඉගෙනක අවශ්‍යතාවයක් නැහැ එහෙනම්. මේක දැනගැනීමයි කරන්න තියෙන නිසා තමයි මේ කියන විදිහට චරිතය හඳුනා ගන්නවා කියන එක මේ අද්වෛත වේදාන්තය උගන්වන්නේ who am I කියන එක. මම කියන්නේ කවුද කියන එක බලන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මේක කිසිම තැනක මේ ප්‍රශ්නට උත්තරේ සම්බන්ධව දීවිච්ච පොත් නැතිලු ඒක quantify වෙලා නැහැ. මම කියන්නේ කවුද කියන එක මොන්නම කෙනෙක්වත් උත්තර දෙන්න. අපි හැම වෙලාවෙම බලන්න පුළුවන් තරම් එන එන මේ සංසිද්ධියට මුහුණ දීලා මම කියන්නේ කවුද කියලා දැනගැනීමේ ප්‍රයත්නයක් තමයි මේ කරගන්නේ. ඒක කියනම ඇත්තටම තව කෙනෙකුගේ සහයෝගය නැතුව බලන්න බෑ කියලා. මහායාන බුද්ධ ධර්මයේ මේ ප්‍රශ්නේ මත කරනට කියන්නේ අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න. ඒකට කණ්ණාඩියක්. කණ්ණාඩිය මොකද කරන්නේ? රිෆ්ලෙක්ට් එන්නත ප්‍රතිරේක්ෂ කරලා දෙනවා. නිසා කණ්ණාඩියක් හෝ දියකටක් අවශ්‍යයි. ඒක නිසා අපේ ප්‍රകൃතිය කවම කවදාකවත් අපිට බලන්න බෑ. ඒ නිසා අපිට කල්යාණ මිත්‍යා වුණේ කල්යාණ මිත්‍යාගෙච්ච කණ්ණාඩිය තමයි අපේ ප්‍රകൃතිය දැක්කේ. මුලින්ම සතියදී වුණාට පස්සේ කල්යාණ මිත්‍යා සතිය මාර්ගේ රිප්ලේස් කරන්න පුළුවන්. සතිය පුරුදු කරලා දෙනවා අපිට. ඕකෙ ඉච්ඡිත ගන්න හොඳක් නෑ. ඒ පේන එක තමයි ප්‍රകൃතිය. ඔකට බය වෙන්න එපා. ඔකට කුලප් වෙන්න එපා. ඔකට මොන දෙන්නේ කියේ. ඒකත් අපිට පුළුවන් වෙනවා අපිට අස කොච්චර ලස්සන දෙයක් විස්තර කරන්න පුළුවන්ද කියනවා. අසත්‍යයෙන් ඉන්න බවට සතිමත් වෙන්න පුළුවන්. මම දැන් සතියේ නෑ කියලා දැනගන්න පුළුවන් ශක්තියට එනවා. මට දැන් සද්ධාව නෑ කියලා දැනගන්න පුළුවන් වෙලාවක් එනවා. මට වීර්යය නෑ කියලා මම දැන් සමාධිය නෑ කියලා මට දැන් ප්‍රඥාව නැහැ කියලා. ඉතින් අපි හිතන්නේ එහෙම දැන ගැනීම කාලකන්නිකමක් අසත්පුරුෂකමක්. නෑ. ශ්‍රද්ධාවේ තියෙන බලවත්ම ශක්තිය තමයි අශ්‍රද්ධාවේදී සැලෙන්නේ නැති කර. සතියේ තියෙන බලවත්කම තමයි ප්‍රමාදයේදී සැලෙන්නේ නැති කර. මේ විදිහට අපි මේක තිත්ත බව දැනගෙන තිත්තට වැඩි කරවිලට වැඩි පණුවා වගේ කාගෙන කාගෙන ගියොත් අවසානයේ කවුද කියලා දැනගත්තොත් මම කියන්නේ කවුද කියලා දැනගත්තොත් ඊට පස්සේ කවදාකවත් මේක රකින්න මම කියන්නේ ආත්මය කියන්නේ පෙළඹෙන එකක් නැහැ කියලා කියනවා. මොකද එහෙම ගන්න පිටන ආහාර පද්ධතියක් නැහැ. ඒකෙදි මෙහෙම මදයක් සාහාර පද්ධතියක් නැහැ. ඒ නිසා අපි දිගටම කරගෙන යන්නේ ඌමයි. මම කියන්නේ කවුද කියන එක හොය හොයා යන ගමන. ඉතින් හරියට දැකපු කෙනා අර අනේක ಜಾති සංසාරං සංදා විසංග නිදි සංගෝලේ දැක්කොත් නම් ආයේ කවදාකවත් ආයේ ඊට පස්සේ මේ ගියේ හදන්නේ නැහැ මොකද ඒ කාන්තෙන්ම අපි දන්නවනම් මේක දුකක් කියලා මේක කවුරුත් කරපේකක් නෙමෙයි අපිම ඉල්ලගෙන කාපුවා. මේ අපි විඳින දුක 100%ක්ම අපි හදාගත්තා. ඉතින් ඒක හරියට දන්නම අපි ඊට පස්සේ හදින්න ගන්නවා. එතන අපේ මුළු විපස්සනා ගමනම මේ අපේ චරිතය හඳුනා ගැනීම සඳහා කරන සෙල්ලමක්. ඒ මම බුදුසසුනක් මතක කරලා දිනවා මට මතකයි. මම ගියා සර්වෝදේ කැම්ප් එකට. ඒ මහත්තයා කතා කරලා නිල මිත්‍රා. ඒක තිබුණේ මේ බඳුල්ලේ. ඉන්දියාවට පස්සේ කණ්ඩායම් තුනකට අලුත් ශාසන ගත්තී කියලා මට ඒ කණ්ඩායම තිබ්බේ වඩගන්ගේ මහත්තයා එකක් කිව්වා. තව කෙනෙක් කරා ඒ කට්ටිය මෙහෙ ඩිස්කස් කරා. සමහර වෙලාවට කට්ටිය මේක දිහා කොන්සර්ට් කරනවා. අඳුරගෙන. එක වෙලාවක තිබුණා මෙන්න මෙහෙම ජෝක් එකක්. දෙන්නේ ස්ටේජ් එකට නැක. ඒ දෙනගේ පිටිපස්සේ ලේබල් දෙකක් ගහලා. එයාට පේන්නේ ලේබල් එක අනිත් එක්කනට පේන. ප්‍රශ්න කරලා මගේ පිටපස්සේ ගහලා තියෙන ලේබල් එක අරයට කඩේම අහගන්න. ඒ ලේබල් එකේ තියෙන්නේ ඒ පුස්තකයට මේ විහිළු නම. කොරේ බන්දේ කුඹිලි කරුවේ කුසිකාරේ හරකේ ගුණෙක් මොකක් හරි ඉලියර පිටපස්සේ ගහලා තියෙනවා. ඉතින් අරයගෙන් ප්‍රශ්නයක් අහුවට පස්සේ ආයෙ දෙවෙනි ප්‍රශ්න අහන්න ඉඳලා එයාට දෙන්න ඕන ගාන ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ ප්‍රශ්න උත්තර ක්‍රමේ කවුද ඉක්මනටම පිටිපස්සේ ගහලා තියෙන බෝඩ් එක අඳුරගන්න කියපු එක නේද? ඇත්තටම අපි යෝගාවචර වෙන්නේ ඕකට. අපි තාම අනුකම්පාවෙන් දුන අනිකටින් අහන්න මම මේ වෙලාවේ මොකකටද ඇඳලා ඉන්නේ? ඒදී යගේ වෙන්නේ නැත්නම් මට අපිට සබ්බොක්මචාරින් වහන්සලා කියන්න බෑ. අපිට ඒකට භාවනා කරන්නයි කියන්නේ. අපි ඒකට අහංගවිල්ලක් නෙමෙයි කරන්නේ. අපි මේ අපි සම්මුචරිත සාමාන්‍ය සූත්‍රයෙන් ගත කරන ගමන් හැම කෙනෙක්ගේම මතයට හැම කෙනෙක්ගේම විචනයට හොඳට විරුද්ධ වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි ඔපේන්නේ. මොකද අපේ හැට අපි ඔපේන්නේ නිසා හොඳ සබ්බත්චාරින් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කණ්ණාඩිය. හොඳ ගුරුවරයෙක් කියලා කියන්නේ කණ්ණාඩිය. සත්‍ය කියන්නේ කණ්ණාඩිය. මේ කණ්ණාඩිය දුවිලි නැතුව තියෙනවා. ඒ දුවිලි නැතුව තියෙනකොට කවදාක හොඳක් නම් පේන්නේ නැහැ. මුතු මේක ගන්න එහෙම හොතලා ගන්න දෙයක් නැහැ. ඉතින් ගුරුවරු අපිට ස්තුති කරයි කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. මොකද පේන්න තියෙන අඩුපාඩු ටික කිලින් කරලා දෙන එක තමයි ගුරුවරයා කරන්නේ. සම්බ්‍රක් ගන්න අදල කරන්නේ ඒක. සතිය කරන්නේ ඒක. ඉතින් ඒක හොගෝදෙනෙක් ඉන්නවා. ඔහොම කරලා දුක නම් මොකටද සත්‍යයක් මොකටද ගුරුවරයෙක් මොකටද භාවනාකාරයෙක් අපි ඔය පුරුදු කාලට බීජයක් දීගෙන බෝක් වකුඩ දෙන විදිහම ඉවරනේ. චුංගෙන් මා කපාගෙන. ඒකට දොස් කියන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඕනකමක් නැහැ. මම කවුද කියලා දැනගන්න. නැත්නම් ඇත්ත ඇති හැටි දැනගන්න. ඒ නිසා ටෙක්නික්ස් ඕනේ නැහැ. ඒකට ඒගොල්ලන් දෙන්නේ අපි මේ මේක මේ නැස්චාරිත වැඩ කියලා ඉන්නේ. කියන්නේ නැතිද මේ දුර්ලභකම් වෙන තරම්. දැන් එකිනෙකා එකිනෙකා විවේචනය කරගන්න තරම් පිළිදෙ තමයි මේ භාගයට පිස්සු භාවනා කරනවා කිය කියන්නේම සාමාන්‍ය අර අරපයිත්‍යන් කියලා කියනවා. අරපයි අරපයිත්‍යන්නේ අරපයිත්‍යන් භාගයට පිස්සු. ඒ දෙන්නට මේ නැති දුකක් හොයාගෙන යනවා. අනික කටි මේක ආලම්බිලා ඒ වැඩ කරන්නේ නැති අපි මේක තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට ස්වාධීන අයිතිවාසිකමක් තියෙනවා භාවනා කරන්න ඕන කරා. අපිට කියන්නේ හැම කෙනාම භාවනා කළ යුතුයි කියලා. ඒගොල්ලෝ කිව්වොත් අපිට තියෙන පිස්සුවක් කියලා අපි කියන ඔක්කොටම පිස්සු වෙන්නේ. එහෙම ගන්න. අනිත් කී භාවනා ඔක්කොටම අල්ලන්න පින්නේ මේ සත්‍ය දකින්නකොට දරාගෙන ඉන්නවා කියන එක හැම කෙනාම කරන්න බෑ. මුලින්ම රකසිනුන පිස්සු වෙනවා. සීල නැති කෙනෙකුට සහල නිසා මම කවුද කියලා දැනගැනීමේ වැඩ පිළිවෙලට අපිට අනිවාර්යයෙන්ම ආතසිකලාදී තියෙන විශේෂම දක්ෂකම තමයි මේ ලෝකයේ තියෙන සංඥාවල අර ඈත චන්තිකාව වෙනස් කරලා ඡන්දේතාවාගෙන් කිසිලෙක් කරලා ගත්තා. මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් සාක්ෂණි පැත්තෙන් බලනකොට මහා විශාල දෙයක් ඊට පස්සේ අපි දෙන සෑම දෙයක්ම අපව අපිට ගන්න පුළුවන්. ඒකේ සතිය කියන්නේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ඈතක තියෙන ඔබිට් එකක අපි පොඩ්ඩක් කණ්ණාඩියක් නතර කරනවා. ඒක අපි කරන දේ වෙන කෙනෙක් බලනවා වගේ පේනවා. ඒක ගුරුවරයා අපිට දුරස්ත වෙනගෙන ඒ වගේ චන්ද්‍රිකාවක් නතර කරලා අපි ඒකට භාවනා කරන සම්ප්‍රඥාලින් වහන්සලා චන්ද්‍රිකාවක අපි කරන හැම දෙයක්ම එතන ගිහලා දෝංකාර වෙලා අපහු වෙනවා. අපි කිව්වට මේ දෝංකාරකත දෙකටයි කියලා අපේම සම්දේ. අර්කින් කරන්නේ රිෆ්ලෙක්ට් කරලා බලන්නේ. ඒ නිසා සතිය දෙවන්නේගේ සහයෝගය නැතුව තමන් තමන් දේ කරගන්න පුළුවන් ශක්තිය දෙන නිසා මේ මං කියන සත්‍ය ගොඩක් අර විපස්සනාට බර සතිය මේක කරගෙන කරගෙන යනකොට අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පේන්න පටන් ගන්නවා මම කියන්නේ කවුද? who am I? මම කියන්නේ මොන වගේ දෙයක්ද මේක <clears throat> ලස්සනට මේක ඉන්ස්ටිටියුට් වෙලා කුමුලම වේත් වෙලා හැදෙහක් තිබුණාට එක එක පැතුරු ගලවලා ගලවලා බලනකොට මොකක් කරන්නේ? ඉදලි ඉස්පෝට් මිචේක පුර පුර කුර කුර කියලා අයින් කර බලනකොට ඒකයට තියෙන අනන්‍යතාවය නැති වෙනවා. ඒක බුදුජානක පෙන්වන්නේ නලාගාරන්න කුංජරෝ. වටපස් වලින් හදන දෙයක් විදිහට ඇටෙක් වගේ ඒක වෙලාවට එක එක පතර පතර ඇරන්නම බලනකොට ඇතුලේ කොහොමදක් තිස්. අතහට වැඩි ලොකුට පෙන්වන්න මේ පතර පතර අයින් කරන ගන්න දෙයක් නැහැ. මේ භාවනා ජීවිතය අන්තිමට බලනකොට ශූන්‍යත්වයකින් ගන්න හරවද්දයක් නැති ආල්මට්ටු කරගන්න බැරි හිස් අනුන්ගේ දෙයක් වඩපත් වෙනවා. ඉතින් මේක බේලවන සුළු. මේක නිකන් ඡාබංගත්වයක් ඇති කරන සුළුයි. ඒක සාධාරණයි කියලා මට හිතෙනවා. කුමර කුමරි කැපිය ආසාවකින් ශරීරයේ ශරීරයේ පෝෂණය කරපු ඒ වගේම නිත්‍ය සංඥාවෙන් ගත කරන කෙනෙකුට මේ වගේ අදහසක් වුණා කරන ප්‍රයත්නය තියා අදහසක් වත් ඉච්ඡර ප්‍රිය වෙන්නේ. ඒකේ මේ සඳහන් කළ තියෙනවා අනිච්ඡානුපස්සනාව පිළිබඳව ලබුලාන්තුන කොටස කියන පොතේ මේ දෙවිවරු ලෝකේ පහළ වෙනකොට ඉස්සල්ලාම පහළ වෙන දෙවියොත් ඒ දිවි ලෝක හයේ යාළු වැඩියෙන්ම ජීවිතය ආවසහම් වෙන්නේ යාකි වැඩියෙන්ම රූප ශබ්ද ගන්ධ රස හම් වෙන නිසා ඊට පහු වෙන කට්ටිය පස්සේ පහළ වෙන කට්ටිය යාට කලින් නැරනවා. මොන් යා නැරෙන්නේ. ඒ කියන්නේ ඉස්සල්ලාම පහළ වෙන කට්ටිය බොහොම දීර්ඝයි. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ පස්සේ බාල වෙච්ච අය අනිත්‍යයි මම නිට්ටයයි කියලා. මොනෝන් දෙවියෝට කන්නේ. ඉතින් ඒ නිසා බ්‍රහ්මචිතාවිනවලු අනන්ත අප්‍රමාණ කාලයක් ජීවත් වෙන නිසා අපි ඒකාන්තව නිට්ටයයි මේ බුදුරු පාර වෙනව නැති වෙනවා. දේවල් සිද්ධ වෙනවා ලෝකෙ දිනනවා කියලා. මොන සර්වඥ වහන්සේ පහළ වෙලා සම්බේ සංඛාරානිච්ඡා කියනකොට ඒක යනවලු දසදහසක් සක්වල පැතිරලා අර නිත්‍ය සංඥා හිටපු දෙවිවරු සහලනවා. මේ අපි ධනත්යයිලු බුදුහාමුදුරු මෙහෙම කියනවා කියලා තාලෙමයි. ඒක එක තැනක කියනවා ඒ මේ බ්‍රාහ්මණයේ බමුණු අදහස් තියෙන කෙනෙක් සර්වඥා ළඟට ගියාට පස්සේ මගේ ඥාණයට තේරෙනවා අපි මේ කොච්චර මේවා ඉස්තිර කරන සාහිතිකනේ ඉඳියත් මේ කොහොම කරත් පෙරලෙන්නේ නෙවෙයි. අන්තිමදී අපි මේ ලෝක දෙයක් නැකපොම් බහිනවමයි. පිට දුමත් නැති වෙනවමයි. ඊට පස්සේ මනුස්සයාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උඹ බලන නිදර්ශන විතරක් නෙමේ සියලුම සංස්කාර ධර්ම. පංචය කිව්වට පස්සේ මේ මනුස්සයාට එන ෂොක් එකේ හැටියට මේ gedara දුම්මවන ගිහිල්ලා ලොකු පුතා බදාගෙන අඬලා කියනවලු පුතේ ඔක්කොම අනිත්‍යයි. මිනිහා හිතන්නේ මම නරන පුතා ඉන්නවනේ પરම්පරාවකින් යන්නේ කියලා හිතන හිතියේ. ලොකු පුතා බදාගෙන ඇඬුවලු බුදුහාමුදුරුවෝ කියන්නේ මටත් වැටෙනවා කියලා. නිසා යම් වෙලාවක අපිට තේරුණොත් මේ චරිත අනිත්‍යයි. මේ අපි අල්ලන්නේ මේ කියලා ඒක හැම වෙලාවෙම කම්පනයක්. සහලවන ගතියක්. වක්කාරට එන ගතියක්. දරා ගිය ගන්න බැරි ගතියක්. ඉතින් මොන්නේ මොන්නේ විපරිණාමයේ මරණ මොහොතදී එනකොට තමයි භයානකයි. ලෑස්තිලා ගියේ නැති එකන මරණ මොහොතදී අනිවාර්යයෙන්ම වුණ දෙයක්. භාවනා කරපු එකන ඔක ටික ටික පුරුදු කරලා තියෙන්නේ රිහස් කරලා තියෙන නිසා මරණයේදී එච්චර ප්‍රය වෙන දෙයක් නෑ අපි තවත් ගියත් නැත සූදානම් වෙන්නේ. එහෙම නැති වෙලාදී මරණ මොහොතදී ඇහැ වැඩ නොකර ඒකේ ක්‍රියාකාරකම් නතර වෙනවා. කන නාසය නතර වෙලත් අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානයේ තියෙනවා දැන් මිනිස්සු කවුරු මොනවා කියන්නේ කියලා තමයි කොමියුනිකේට් කරගන්න බෑ. දැන් එදාට තේරෙනවා මේ ඇහැ පිනවන්නේ අපි මෙච්චර කල් වේදන් කරේ දැන් ඒ account එකම වහලා. ඒ ඉන්ස්ටිටියුට් එක ගියා. ඉතින් කන පෙරමන් අපි කොච්චර වියදම් කරනවද? මම මේක මොහොතකට කලින් පේනවා. කන ගන්න දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒක මායයට අයිති කනත් මායගේ රද්දත් මායගේ සෝත විඥානත් මායයි. නාසය දිව කය ඔක්කොම බ්ලැන්ක්. බ්ලැන්ක් කියලා ඒක මැරෙන්නේ නැහැ පොඩ්ඩක් වෙන්න. ඔන්න සෙල්ලම. ඒකට බයටලු නැහැ. වෙන එකද නෙමෙයි. අපෝ මෙච්චර කල් මේකනේ මේ පෝෂණය කරලා හිරේ දැන් බලනකොට මේක නෑ මේක සත්‍යනේ දැන් ඇත් හෝ නමුත් ලෑස්තිලා ගිය කෙනා දන්නවා භාවනා කරගෙන ඉන්න ආනාපානෙ නැති වෙන හැටි දැකපු කෙනා එයා දන්නවා මැරෙන්නේ නැතුව ආනාපානෙ අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් හින ගැහුවත් ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා ඇහැට කවුරු උසළු විසළු කෙරුවත් නොදැක්කා වගේ ඉන්න පුරුදු කරපු මනුස්සයද මරණ වෙලාවේදී මාරය ඇවිල්ලා ඒ දෙල්ලම් පෙන්නකොට අපි දැකලා තියෙන මැජික් එකක් අපිට කලබල වෙන්න මොකක්වත් නැහැ. දැස්තිලා ඉන්නේ. ඉතින් සර්වඥාන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් ජීවත් වෙද්දී මරණය නිතර සිහිපත් කරනවා නම් ඒ මිනිසයා මොකක් කෙනෙක් දකින්නේ මේ නැස්චාත ධනවන දෙයක් කරනවායි කියනවා. නමුත් ඒ මිනිසයා මරණය සිහිපත් කිරීම නිසා අමෘතත්වයටපත් වෙනවා. අය නොමරණ තැනට යනවා. ඒ නිසා මරණානුසති භාවනාව අමෘතය සඳහා කිසිම පාරක් නෑ. දුගදෙන කියන්නේ ඒක නිකන් මේ නාස්තික නරක පැත්ත වෙන්න දෙයක් ඒක. මේ වගේම තමයි චරිත ලක්ෂණ දැනගෙන හිටියෝ. ඒ අපි හිතානේ මේ හැව ගලවලා දාලා අපි වෙනස් කරනකොට අපිට ප්‍රශ්න එන්නේ නැහැ. ඕක දුන්නත් එකයි අරක දුන්නත් එකයි ලෑස්තිලා. ඒ නිසා විපස්සනා කරන කෙනා මේ සමාධි ජීවත් වුණාට දරුවන්ගෙන් අපිට සහ දිමව්පියන්ගෙන් අපිට මේ තියෙන සම්බන්ධතාවය පොඩි తాවකාලික පොඩි හුක්කයක් විතරයි උක උච්චර දුරට ගියන් දෙයක් නෑ මේ තියෙන දැනුම මේ තියෙන වස්තුව මේ තියෙන තුන සේරම මෙයා කාර් එකේ තියෙන පිට පේන්ට් එක වගේ ඕක පේන්ට් වෙනස් කරන්න පුළුවන් ඒක දන්නවනම් ඕක ගැන ඔච්චර ඊර්ෂ්‍යා කරන්නේ ඕක ගැන ඔච්චර මිනිස්සුත් දෙක රණ්ඩු කරන්න යන්නේ ටෙම්පරරි නිකන් පිටින් අවුට් පේන්ට් එකනේ කියලා හරිද කරන්නේ ඒ වෙනුවට ඇතුලේ කියන්නේ නිරාමිස සුඛ අවේදිත සුඛයට යනවා. ඒ නිසා චරිතය හඳුනා ගැනීම අපිට කියන්න තනිකරම විපස්සනා භාවනාවක් කියලා. ඒකදී එක පාරෙන් එක කේන්දරේ බල්ලාවක් මේ අන්දනමක් කරලවත් එහෙම කරන්න බෑ. නටන නටන තාලට ඔක්කොටම නටන්න දරින්න. නැතිවෙල මම හුදු නිරීක්ෂකයෙක් වශයෙන් බලනකොට ඒ නාටකම් පේන්න පටන් ගන්නවා. අපි දැන් වෙලා තියෙන අනුගේ නාටකම් බලන එක නේ කරන්නේ. එතකොට අපිට වෙලා ඒක භයානකයි. නිසා mind your business.